නාම ධර්ම අරමුණු කරනකොට ඒ නාම ධර්මයන්ගේ Nirodha නොදැන ඒ නාම ධර්මයන්ට රූපයයි කියලා රැවටිලා තමයි මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ රූපයකට බැසගන්නේ. අපි මේ නාම රූප දෙක පිළිසිඳ දැනගෙන තිබුණා නම් නාම රූප පරිච්ඡේදය කියන එකෙන් කියන්නේ ඒකයි නාම රූප දෙක පිළිසිඳ දැනගෙන තිබුණා නම් නාම ධර්ම අරමුණු කළ රූපයකට හිත බැසගන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටිකයි අපිට මේ හැම විදිහකටම අපි ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් සම්මර්ධනය කර කර මේ ඉගෙන ගන්න අන්තිමට මෙන්න මේ ටික. එතකොට අපි දැන් අපි අහලා තියෙනවානේ නාම රූප ධර්මයන් පිළිසින් දැන ගැනීම දිට්ඨි. දිට්ඨි කියන්නේ දැකීම සිදු වෙන්නේ නාම රූප ධර්ම සාධකයෙන්. එතකොට දැන් අපිට අවශ්‍යම දැනවත. එතකොට මේ ජීවිතයේ පාල පාල කරගන්න. එතකොට ඒ සඳහායි අපි සමාධි වඩන්නේ සීලයක පිළිපදයි. මොකද දැකීම පිළිසිදු වෙන්නේ නැහැ විචිකිච්ඡිය ලබා ගන්න පුළුවන් කමක් නැහැ චිත්ත ශුද්ධිය නැතුව ඒ හින්දා සමතේ ඕන වෙනවා චිත්ත ශුද්ධිය ලබා ගන්න විදිහක් නැහැ සීල ශුද්ධිය නැතුව නිසා සීලයකට එතකොට සීල ශුද්ධි චිත්ත ශුද්ධි ධිට්ඨි ශුද්ධි කියන තැන තියෙන සීල සමාධි ප්‍රඥා කියන තුන ධර්මතාව එතකොට අපි මෙතෙන්දී ධිට්ඨි ශුද්ධිය කියන එක අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද කියන කරුණ තේරුම් ගන්න. දැන් අපි කියමු නාම රූප ධර්මයන් පිළිසින දකින්න ඕනේ. නාම රූප ධර්මයන් කොහෙද පිළිසින් දකින්න ඕනේ? අපි දකින, අහන, දැනෙන, දැනගන්න දික්ටි සුතමත විඤ්ඤාණ. ඈ නැත්නම් රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ ලබන, රස විඳින, ස්පර්ශ ලබන, ධර්මාරම්මන සිහි කරන මේ ආයතන 6 තියෙනවානේ. මේ ආයතන 6 තමයි අපිට දික්ටි සුතිය ඇති වෙනවා. එතකොට සත්‍යයන්ගේ පෞද්ගලික ලක්ෂණ ඉගෙන ගන්න. රූපය කියන්නේ මේකසුයි, වේදනාව කියන්නේ මෙන්න මේකයි, සංඥාව කියන්නේ හඳුනනවා, සංකාරය කියන්නේ හිතන බව, විඥානය කියන්නේ දැනගන්නවා කියලා මේ ස්කන්ධයන්ගේ පෞද්ගලික ලක්ෂණ ගවේෂණය කරන්නේ මේ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගන්න. ඊට පස්සේ මේ වෙන වෙනම මේ ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ ඉගෙන ගන්න. මේ ධර්මයන්ගේ හේතුව හේතුන්ගෙන් හටගත්ත ඵලය කියන හේතුඵල ධර්ම ඉගෙන ගත්තාම ඒ ඉගෙනගත්ත දේ ඊට පස්සේ පෞද්ගලික අපේ ජීවිතය තුළින් දකින්න ඕනේ. ඒ දැකීම තමයි අපිට මේ සතර නැවත නැවත කියන මේ සංහාව නැත්නම් සංහාමාන්තියේ කිස් දුරේ. එහෙම නැතුව අපි මේ ධර්මයේ ඉගෙනගෙන තිබුණත් තිබුණාට පළක් වෙන්නේ නැහැ. ඉගෙන ගන්නේ නැතුව අපේ ජීවිතේ මේ ධර්මතාව ටික දකින්න පුළුවන් කමකුත් නැහැ. තේරෙනවද? එතකොට දැන් අපි ඔන්න රූපය ගැන හොඳට බලලා තියෙනවා. ඉගෙන ගන්නවා. රූපයේ පරමාර්ථමය ස්වභාවය ගත්තාම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ස්වභාව හතරක්. මේ රූපයේ ස්වභාවය පවා අවබෝධ කරගන්න වෙන්නේ හරියම දුෂ්කරව. අපිට හිතෙන රූපේ බොහොම පහසුයි කියලා නේද? රූපේ ස්වභාවය පවා තේරුම් ගන්න හරිම දුෂ්කරයි. මොකද රූපේ දරියලා අපිට තේරුණා නම් නාම ධර්ම ටික ඉදීම තේරෙනවා. නාම ධර්ම ටික තේරුම් ගත්තනම් රූපේ ඉදීම තේරෙනවා. දැන් අපි කියමුකෝ මෙතන ඉන්නවා මොමලුයි කමලුයි කියලා දෙන්නේ කියන්නකෝ. දැන් මම කියනවා මොකද ඉන්නවා මොමලුයි කමලුයි ගිහිල්ලා කතා කරන්නකොට මම ඇවිල්ලා අහනකොට මෙයාගේ නම මොකද්ද නිමල් කිව්වා මම ඉදීම දන්නවා අනිත් කෙනා එහෙනම් කමක් මොකද දෙන්නා නම් ඉන්නේ දෙන්නගේ එක්කෙනෙක් ගැන දැනගත්තාම ඉතින් ටික දන්නවනේ ඒ වගේ දැන් අපිට මේ රළුවට ඇතුළට ගේන අපට අකුලක රූපයක් තිබුණාද මේ අද අපිට රූපය කියලා හම්බ වෙන්නේ නාම ධර්මත් එක්කයි අපිට මේ ස්වභාවයෙන් ඉගෙන ගන්න අපහසුයක් නැහැ පහසුයි නමුත් ඔය ඔය දැනුමෙන් ඉගෙන ගත්තා කියලා සතර ගෙවෙන්නේ නැහැ. මෙච්චර මේ අමාරු වෙන්නේ ඒකයි. රූපයේ පිරිසිඳ දැක්කොත් නාගා ම්‍යාපව කාම ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී වෙනවා. හරිද? ඒ කියන්නේ එයාට රූපේ නිරෝධයට යනවා. රූපය කියන්නේ කී අනිදර්ශන ස්වභාවය ප්‍රකට වෙනවා. මොකද දැනුත් අපි රූපය නිසා පහළ වෙන නාම ධර්ම වල තමයි මේ රූපය කියලා රැවටිලා ඉන්නේ. රූපය කියන්නේ කී යථා ස්වභාවය තේරුම් ගත්තාම ඒ තරම් දුරට යනවා. රූපය කියන එක ස්වභාව අර්ථයකට යනවා. රූපය කියන එකේ පරමාර්ථමය తත්වය ස්වභාව අර්ථයක්. ධාතු කියන්නේ ස්වභාවයක් කියන්නේ. දැන් තද ස්වභාවය අපිට අපි හැඩයකින් දකින්න හුරු වෙලා තියෙනවා. තද ස්වභාවයට හැඩ නැහැ. එතකොට ගලන වැగిරෙන ස්වභාවයට හැඩ නැහැ. එතකොට මේ උෂ්ණ ස්වභාවයට හැදෙන්නේ දැන් රස්නේ කියන ස්වභාවයට හැඩයක් තියෙනවද? නෑ. පඨවි ධාතුව කියන එකත් ඒ ස්වභාවයම. හොඳට තේරුම් ගන්න රස්නේ කියන එකේ අපිට දැනෙනවා මිසක අපිට හැඩතලයක් අවු වෙනවද? අද අපිට රළුවට හම්බ වෙන මේ පඨවි ධාතුයි කියන දේ ධාතුව කියන එක ගත්තාම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ගත්තාම එක ධාතුවක් රළුයි, එක ධාතුවක් සියුම් එහෙම නැහැ. ධාතුයි කියන මට්ටම ස්වභාවයේ ඒ මට්ටමමයි. ධාතු කියන ස්වභාවය. ප්‍රශ්න ස්වභාවයේ හැඩතලයක් කියන්න පුළුවන්ද කාටවත්? ඈ ස්වභාවයක් තියෙනවා ස්වභාවය ගැන හැඩයක් හෝ තලයක් හෝ මින්මක් හෝ එහෙම අල්ලන්න එහෙම පුළුවන් කමක් නැහැනේ. පඨවි ධාතුවේ ස්වභාවයත් එහෙමයි. මොකද තේජෝ ධාතුව කියන එක පවතින්නේ පටි ධාතුව නැතුව. පටි ධාතුව කියන එක පවතින්නේ තේජෝ ධාතුව නැතුව. මේ ධාතු ස්වභාව හතර ඔය මට්ටමටම තියෙනවා. තේරෙනවද? එතකොට මේ දැන් අපි වතුර ටිකක් ගත්තාම අපි කියමු දැන් තාප වෙනස උෂ්ණය බිල්ලුවටම දැක්කහම ඒකට අපි කියන අයිස් වෙනවා කියලා. ඒ කියන්නේ කොන කැට ගැහෙනවා. නේද? දැන් එතකොට මේ කැටයක් හැටියට අපිට අහුණත් මෙතන තියෙන්නේ ජලයේ ජලයමනේ. තේරෙනවද? ඒ ජලයේ ටික තමයි මේ කැටයක් හැටියට අපිට තියෙන්නේ. ආපහු අපි රස්නතරකින් තිබුණාම දෙවියලා යනවා. ඒ වගේ මේ නිබඳු ස්වභාව ධර්ම හතරක් තමයි එකට රාශි වෙලා මේ විදිහට තියෙන්නේ. මේකට බුහුතයි කියලා කියන්නේ පවතින ස්වභාවයෙන් මේ වෙන විදිහකට පේන්නේ ඉන්නේ එතකොට දැන් මේ විදිහට පවතින යථා ස්වභාවයේ බුහුත හතරක් පවතින මේ ටික එකට එක රාශි වුණාම මේ විඥාණයට හැම වෙලාවෙම හැඩතලයක් එනවා. මේ හැඩතල නැදෙන්නේ හිතට. මේ තේන හැඩතලය දැන් අපිට අයිස් කැටේ කියලා පේන දේ වතුරට අයිතිද? වතුරේ තියලා. දැන් එතන ඝන වෙච්ච වතුර ටික දියර ටිකනේ ඝන වුණා. ඝන වෙච්ච බවවත් වතුර ගන්නවා. වතුර ටික වතුර ටිකම තමයි. ඒකේ හැඩයක් වෙන්නේ අපේ හිතට. අවකාශ ධාතු ආවරා ගන්න රාති වෙච්ච ඒ රූප අංශ ටිකේ හැඩතලයක් වෙන්නේ අපිට. මනසට. අපිට පේන හැඩතලය ඒ වස්තුවට අයිති ධර්මතාවයක් නෙමෙයි. එතකොට අපිට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ওই ධාතුව ධාතුව හැටියටම නුවණින් බලන්නේ මොකටද මේ හැම රූපයක්ම හැදලා තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු නම් නුවණින් අවබෝධ කරන ස්වභාව අතරක් නම් ඒ කියන්නේ අපි කියමු අර රස්නේ වගේ ස්වභාවය විතර ගන්නකො. ඒ ස්වභාවය තමයි හැමන තිබෙන හැකිලෙන ස්වභාවය වාතේ. ඒක පේන්නේ නැහැ. ඒ ස්වභාවයමයි පඨවි, ආපෝ එහෙනම් රූපයේ ස්වභාවය මෙබඳුයි නම් එබඳු ස්වභාව ධර්මතා හතරක් ඇති වෙච්ච තැන මේ පේන හැඩතල ඔක්කොම හිතට නේද කියලා මේ රූපයේ විසින් දැක්කහම තමයි අපිට මේ පේන දේවල් ඔක්කොම සංඥාමය දේවල් නේද කියලා නාම ධර්ම ටික ගැන අවබෝධ වෙන්නේ. නමුත් දැන් අද අපි තාම කරන්නේ මේ හිතට පේන නාම ධර්ම ටික ඈඳලා ඒක ඇතුලේ යතුනේ ධාතු බලන්න. මෙන්න මේ මේ දෝෂේ දුරු වෙන්න ඕනේ. දැන් අපි එක මෙහෙම කියමු. දැන් yes ලොම් මේ සම්මත් එක එක කොටසක් කොටසක් ගන්නකො ගත්තාම අපිට පුද්ගලෙක් හම්බ වෙන්නේ නැහැ නේද? එතකොට දැන් අපි කරන්නේ ඉස්සෙල්ලා පුද්ගලෙක් මව ඉන්නවා අපිට මේ පුද්ගලයාගේ ඇතුලේ තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස් කියලා මේ පුද්ගලයාගේ ඇතුලේ තියෙන කොටස් නේ අපි බලන්නේ. දැන් අපිට කවදාවත් මේ පුද්ගල සංඥාව අයින් වෙන්නේ නැහැ මෙහෙම බැලුවට. නමුත් අපි ඔක බලන්න ඕනේ පුද්ගලයෙක් මිම්මක් කරගෙන පුද්ගලයාගේ කොටස් නෙමෙයි වෙන වෙනම අර හොකට ඒකයි කියන්නේ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, අවකාශ වශයෙන්, දිශා වශයෙන්, පරිච්ඡේද වශයෙන් කියලා පෙන්නන්නේ පුද්ගල භාවයේ හිතෙන් නැගෙන විදිහට අපි කියමු ටෙස්ට් එක ගන්නවා පස්වාතයි එතකොට උඩ දිශාවේ අවකාශ ධාතුව කෙරවල කොට මෙන්න මේ වගේ හොඳට බලන්න පුද්ගල භාවය නැකෙන්න. මෙහෙම බලලා මෙබඳු කොට 32ක් තියෙන තැන මෙබඳු හැඩයක් තියෙනවා. කිව්වහම දැන් අපි දන්නවා පරමාර්ථමය ස්වභාවයේ කොටස් 32ක් එහෙම තියෙන තැන තේන දේ බොරුවක්. කියන එක අපිට තේරුම් ගන්න. දැන් නමුත් අපි දැන් කරන්නේ මොකද්ද? ඒ පුද්ගලයා ගැන පුද්ගල ස්වરૂපේ එහෙමම හිතට අරගෙන ඒ පුද්ගලයා ඇතුළත කෙස්ලොම් නියදත් බලන්නේ. එහෙම බැලුවහම මේකේ භූත වූ පරමාර්ථ ස්වභාවය පුද්ගලයා හැඩේ වෙනවා. තේරෙනවද මේ කියන්නේ? එහෙම කෙරුවාම අපිට ඕනේ මේ පුද්ගල සංඥාව දුරු කරන්නමයි. මේ සංඥාව දුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි මේ ධාතු වශයෙන් බලන්නේ හැම වෙලාවෙම බැලිය යුත්තේ අපිට ඒ ධාතු නිසා පහළ වෙන සංඥාව තේරුම් කරගන්නයි. රූපේ ගැන බලන්නේ නාම ධර්ම ප්‍රකට කරගන්න හින්දා විතක නැතිනම් රූපේ තියනවා හෝ නැහැ කියලා එයින් අවසන් කරන්න නෙමෙයි. රූපේ ගැන බැලුවට පස්සේ ඊට පස්සේ උත්තරේ නෝ රූපේ මෙබඳු ඉන්නම් මේ කියන දේ නාමයක් නේද? කියලා. දැන් රූපයේ පරමාර්ථමය ස්වභාවය අපි ගවේෂණය කරගෙන කරගෙන ගියාම අපිට හම් වෙනවා රූපයේ ධාතු ස්වභාවයක් නම් එහෙනම් අපිට මේ හැඩතල පේනවා නම් සහසතහම් පේනවා නම් මේ ඔක්කොම අපිට හම් වෙනවද රූප සංඥාව නේද කියලා. ඊට පස්සේ අපි දන්නවා එහෙනම් මේ සංඥාවද බැරි නේද අපි සංකාර කරන්නේ. අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ යතහයතනං සංජානාති තතතතන වහරති යම් යම් ආකාරයට හඳුනයිද ඒ ආකාරයට විවහාර කරනවා හඳුනන ආකාරයට විවහාර කරනවා එතකොට යම් යම් ආකාරයට විවහාර කරනද ඒ ආකාරයට දැනගන්නවා එන කල්පනා කරපා ආකාරයට දැනගන්නවා එහෙම ගත්තාම අපිට හොඳට තේරෙනවා එක දෙයක් මොකද්ද මේ රූපය නිසා හැම වෙලාවෙම නාම ධර්ම කියන එක පහළ වෙන්නේ Taman තුල නැත්නම් හිතේ රූපය කියන එකේ එක ගැටුනහම ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තහම බහැර තියෙන රූපයක් අපි දැනගන්නේ කොහොමද මේ ඇහැ ගිහිල්ලා බහැර රූපෙ වැදෙන්නේ නැත්නම් ඒ රූපය ඇවිල්ලා ඇහි වැදෙන්නේ නැත්නම් ඈ කොහොමද එතන තියෙන වස්තුවක් අපි දැනගන්නේ එතකොට මේ ඕනම දෙයක් හිතට දැනගන්න පුළුවන්කම තියෙන්නේ හිතේම යෙදෙන ධර්මතා ටිකක් විතරයි. හිතේ පැවැත්මට උපකාරක ආධාරක ධර්මතාවයක් විතරයි රූපය. හිතේ පැවැත්මට ආධාරක ධර්මතා ටිකක් විතරයි රූපය. එතකොට අපිට පුළුවන් මේ හැම වෙලාවෙම එකම එක දෙයක් තේරුම් කරගන්නට ඕනේ. දැන් ඇහත් රූපය දෙක ගැටෙනකොට හිත උපදිනවා කියන්නකෝ. හිත උපන්නාම ඒ හිතේ මේ ඉස්සෙන් තියෙන රූප නිසා නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්මයි අපි දැනගන්නේ. හැම වෙලාවෙම වෙන්නේ ඒකයි. නමුත් මේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා මේ නාම ධර්මයි දැනගන්න කියලා මේ නාම රූපච්ඡ විඥානත නාම රූප කියන ධර්මතාව දෙක නොදන්න අපි හැම වෙලාවෙම දකින්නේ රූපේ කියලා මෙහෙතම යවපු තමයි. එතකොට ඒකේ වෙන දෝෂය තමයි අපි අහකට ගියාම දැකපු දේ මෙහෙ තියනවා කියන අදහස දැන් අපිට හිතෙන්නේ මෙහෙ බාහිර තියෙන දෙයක් අපි දකිනවා කියලානේ. දැන් මෙහෙම බලනකොට මේ මේ තියෙන දේ දකින්නවා කියලා හිතුවාම අපි අහ අහකට යනකොට දැකපු දේ මේ තියෙනවා කියන එක ඉබේ පිළිගන්නේ ඉබේමයි. ඒ කියන්නේ ආපහු කරයක් හොයාගෙන ඉන්න හේතුව හිතලා ඉන්නේ. තේර. ආයෙ වෙනස් කරන්න බෑ දැන් ඉබේමයි ප්‍රතිසන්දියට හේතුව තියෙන්නේ. නමුත් අපිට අන්තිමට ඕන මේ නාම රූප දෙක තේරුම් ගන්න කියන එකෙන් කියන්නේ රූපේ ස්වභාවය ධාතු වශයෙන් රූපේ ස්වභාවය විශ්වාසුනි විශ්වාසු රූප ගැටීම නිසා මේ තේන හැඩතල ඔක්කොම සිතට පහළ වෙන ධර්මතාවයක් ඒක සිතක් සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන අවබෝධය ලැබෙන්නයි ඕන එතකොට අපිට දැකපු දේ ආයේ මෙහෙ තියෙන්නේ නැහැ බහැර හිතින්නේ නැති වෙනවා ඇයි දැන් ඇහැට රූප ගැටෙන වෙලාවේදී රූපය නිසා නාම ධර්ම පහළ වෙන්නේ මෙහෙනම්. හිත තුල නම් ඒ සිතේම පහළ වෙච්ච නාම ධර්ම නම් දැනගන්නේ. එතකොට අපි බහැරට ගියාම මෙහෙ දැනගත දේ මෙහෙ තියෙනවා කියන එකට ඉඳන ඉබේම හිතිනේ නැහැ. පහළ වෙන වෙලාවටත් ඒ නිසා මෙහෙ හටගත්ත හැම වෙලාවෙම බාහිර ධර්මතාවය නිසා ආධ්‍යාත්මික චිත්තජෛතික ධර්ම ඉපදිලා තියෙනවා මිසක හැම වෙලාවෙම රූප ගැටීම නිසා චිත්තජෛතික ධර්ම ඉපදිලා තියෙනවා ඒ රූප වෙන වෙනකොට චිත්තජෛතික ධර්ම නිරුද්ධ වෙලා තියෙනවා මිසක ඒ සිත චෛතසික වල අධ්‍යක්ීම ආයේ රූපෙට අයිති වෙන්නේ නැහැ. යකඩ කැල් දෙකක් ගැටුනහම ඇති වෙන ශබ්දය ආපහු යකඩ කැල් දෙක ඇතුළට අයිති වෙනවා. මේ ඇහැට ආයතනයක් රූපෙට ආයතනයක් කියන්නේ ඇයි? ආයදානත්තු ආයතනත්තු. ඈ එතකොට ආකාරත්තු ආයතනත්තු. දැන් ස්වර්ණාකර රත්නාකර කියලා කියන්නේ පතල් පතල් තියෙන්නේ මණික් පතල් රත්තරන් පතල් ආකර ඒ ආකර වලින් නැවත නැවත ධනෙ උපදිනවා වගේ මේ ඇහත් රූපයක් දෙකට ආයතනයක් කියන්නේ නැවත නැවත චිත්තජයසික ධර්ම උපදින නිසා ඇහත් රූපයත් දෙක ගැටීම නිසා උපදින සිතත් ඒ සිතේ උපදින චෛතසික ධර්ම ටිකක් ඇහත් රූපයත් දෙක නැති වෙනකොටම නැති වෙනවා මිසක ආපහු ඒව රූපෙටයි වෙන්නේ නැහැ. නමුත් දැන් අපිට වෙන්නේ ඇහත් රූපයත් දෙක ගැටීම නිසා සිතේ උපදිනකොට ඒ සිතේම යෙදෙන චෛතසික ධර්ම ඒ සිතෙන් දැනගන්නවා කියන මේ සිද්ධිය හසු නොවි. රූපයක් දැක්කා. ඇහෙන් දැක්කා. ඇහැ දැක්කා. මෙන්න මේ විදිහට ඇහත් රූපය දෙක මේ රූපය තමයි අපි යන්නේ. පුරු වෙලා තියෙන්නේ. එතකොට අපිට දැන් මෙතෙන්දි ඕනේ වෙන්නේ එක දෙයක් ඇහත් රූපය දෙක ගැටෙන නිසා සිත උපන්නාම ඒ උපන්න ඒ උපන්න සිතේම පහළ වෙන වේදනා සංඥා කියන මේ රූපේ ගති ස්වභාවයක් හිතේ පහළ වෙනවා ඒ ටිකමයි දැනගන්න. මෙන්න මේ ටික අපිට දැක්කොත් දැනගත්තොත් අපි දන්නවා ඒ ඒ ආයතනය නිසා චිත්තචෛතසික ධර්ම ඉපදිලා ඒ ඒ ආයතන නැති වෙනකොට නැති වෙනවා. එතකොට කවදාවත් මේ පේන දේ බාහිර රූපෙට හෝ ආධ්‍යාත්මික ඇහැට හෝ අයිති කියන ධනෙට යන්නේ නැහැ. ඔකදී දැන් අර ඉතින් ගත්තාම මුතුම දෙයක් එක දෙයක් මම කෙටියෙන් මතක් කරන්නම්. අපිට මෙහෙන් රූප පේන තාක් ශබ්ද ඇහෙන තාක් ගඳ සුවඳ ලැබෙන තාක් ජරා මරණ දුක හිස් වෙන්නේ ප්‍රතිසන්දිය නතර වෙන්නේ ඒ තමයි මට කියන්න පුළුවන් ඇයි ඒ දැන් මේ සිද්ධාන්තේ වෙලා තියෙන දේ අනිත් පැත්තට අපිට මේ තියෙන්නේ රූප නිසා නාම ධර්ම පහළ වෙන්නේ අපි ඒ සිද්ධිය නොදන්නාකම නිසා ඒ නාම ධර්ම ටිකෙන් ආපහු රූපේ දිහා බලලා මේ තියෙන්නේ තේරුණා? නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං වෙලා කොහොමද කියන්නේ දැන්? හැම වෙලාවෙම ලෝකේ තමා තුල උපදින්න ඕන. දැන් අපිට හම්බ වෙන්නේ දහරින්නේ ලෝකේ මේ තියෙන දේවල්නේ. නමුත් මේ රූප ගැටීම නිසා චිත්තජයසික ධර්ම නැත්තම් මේ වේදනා සංඥාව හැඩතල පහළ වෙන පාටද මනසට. දැන් ඔන්න මේ දැකපු දර්ශනය ඔයගලන්ට පැත්තකට ගිහිල්ලා සිහි කරන්න බැයි. ඔයගොල්ලෝ මේ දකින සිද්ධිය රූපයක් නම් කොහොමද රූපයක් හිතෙන් සිහි කරන්නේ? එතකොට ඒ සිහි කළ තියෙන නාම ධර්මම නෙමෙයි. නාම ධර්ම සිහි කළ රූපේ කියලා රැවටිලා නෙමෙයි වෙන්නේ. එහෙනම් මේ කියන්නේ එකමයි මේ මේ දැන් දකින සිද්ධියමයි අපි පැත්තකට ගිහිල්ලා සිහි කරන්නේ. ඊනේ පේනවනේ තේරෙනවා. මේ දැකපු සිද්ධිය අපිට පේන්න බැරි හිනේ. පුළුවන්. හීනෙන් පේන්නේ පේනකොට හීනෙන් පේන හිත මනෝවිඥාන හිතනේ. මේ මනෝවිඥානයට හම්බෙන්නේ ධර්මාරම්මණයනේ. ධර්මාරම්මණය කියන්නේ වේදනා සංඥා සංකාරනේ. එතකොට ඒ හිතේ මේ රූප කියන රූප කලාව. එහෙනම් මේ සිද්ධියම නම් ඒ පේන්නේ දැන් පේන්නේ ඒ සිද්ධියම නෙමෙයි. එතකොට අපි දැන් ගොඩාක් කාලයක් මේ හිතම මමයනය කරලා තියෙනවා. ඈ හිතම රූපේ රූපේ රූපේ රූපේ කියලා හිතම පරිහරණය කළා. දැන් ඉතින් අපි ළඟපතියට එක රැවටිලා හින්දා ආයෙ රැවටිලා අමුතු එකක් නෑ. උතරේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හිතටම රැවටිලා නම් හිත යන යන තැන මේ අරමුණ එනවා කියන රැවටීමත් එක්කනේ. ඕකට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙහෙ තියෙන එකකට රැවටුණා නම් පැත්තකට යනකොට ඒක නැති වුණාම රැවටීම නැති වෙන්න පුළුවන්. නමුත් දැන් මේ හිතටම රැවටලා තියෙන්නේ. අර අර අපිට කඩේ කඩේ කතාව වගේ නෙලා තියෙන්නේ නේද? දන්නවද? එක මිනිස්සෙක් මේ අපිට ඒ උරයක් ඒ තියාගෙන යනවා. ඊළඟ එකතරක ඉඳගත්තු හරිම ගඳයි. වටපිටාවල නැගිටලා ඉවරලා ආයෙත් කරේලියකට ගිහිල්ලා වෙන තැනක ඉඳ ගන්නවා. වටපිටාව දැක ආයෙත් ගතයි කියලා ආයෙත් නැගිටලා යනවා. ආයෙ වෙන තැනක. බලනකොට මේ ගෙලියෙන මල්ලේ තමයි ඒ කුඩ තියෙන්නේ. පස්සේක දැනගෙන ඒක විදිකලා. ඊට පස්සේ නුරුල ගඳ නැති. ඒ වගේ දැන් අපි දුක කිය කියා කෙලස් කිය කියා මෙතන ඉන්න තර පරිසරයේ දුකයි කියනවා කෙලස් කියන වෙනතරකට යනවා. ඉතින් බලනකොට මේ අපි ටික දාගෙන යන්නේ. ඔන්න ඒ ඉඳ පරිසරයේ දුකයි කියනවා එතන හොඳ නැහැ කියනවා ආයෙත් තව තැනකට යනවා බලනකොට මේ නරක කියලා තියෙන්නේ කොහෙද මනස එතකොට දැන් මේ අපි නිකමට මෙන්න මෙහෙම එකක් කියමු දිට්ඨි විසුද්ධිය කියන එක මෙන්න මේ කරුණෙන් තේරුම් ගන්න එතනට මම කියන්න තියෙන්නේ රූපය අපි දකින්න ඕනේ අර ධාතු ස්වභාවයෙන් ඒ කියන්නේ රූපයේ පරමාර්ථ ස්වභාවය යම් දවසක නුවණින්මයි රූපය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ කවදාවත් මේ විඥාණයෙන් දැනගන්න බෑ. අපි අද දැනගෙන ඉන්න රූපය සතර නැවත ඉපදීමට පත් කරන රූපයක්. මේ මේ මට්ටමේ රූපකෙන් තමයි අපිට දුක එන්නේ. ඒ හින්දා රූපය අවබෝධ කරගන්න ඕනේ කියන්නේ. රූපය අවබෝධ කෙරුවාම රූපේ ස්වභාවය ධාතුයි කියන ගණිතයක්. එතකොට අපි දන්නවා එබඳු රූප ස්වභාවයක් නිසා හැම වෙලාවෙම යම් හැඩ සතහනක් පෙනුනොත් විකින බවක් හෝ හැඩ සතහනක් හෝ කල්පනා කරන බවක් හෝ දැනගන්න බවක් තියෙනවනම් මේ ඔක්කොම නාම ධර්මයි කියලා දැනගත්තොත් අපි කවදාවත් මේ නාම ධර්ම සිහි කළ රූපේ හොයන්න යන්නේ නැහැ. ඇයි ඒ? හිත එක්ක උපදින නාම ධර්ම හිත නැති වෙනකොට නැති වෙනවා කියන අවබෝධයක් එනවා. තව පැත්තකින් ගත්තොත් මේ ඇස් රූපස්කන රූප නිසා තමා තුළ වේදනා සංඥා පහළ වෙනවා චිත්තචෛතසික ධර්ම උපදිනවා කියන එක දකින්න. ඒකන් දැන් අපිට බාහිර රූපේ පේනවා කියන වෙනුවට රූපේ නුවණින් දැකලා ඒබඳු රූපේ නිසා නැත්නම් සතර මහා ධාතු රූපේ නිසා මේ නාම ධර්මයි පහළ වෙලා තියෙන්නේ කියන එක අපිට පේනවා. එතකොට තමයි අපි නාම රූප දෙකම දකිනවා කියන තැනට එන්නේ. එදාටයි මේ තේන දේ සිහි කරලා මෙහි හොයන්න යන්නේ නැත්තේ. එහෙ බහැර නිසා සමාතුල උපදිනවා කියලා දකිනවා. ඕන ඔය දැක්මට ආවහම ධිට්ඨි සුද්ධි කියන්නේ. නමුත් ඔය දැකීම ගන්න ලේසි නෑ. ඒ හින්දායි දැන් මේ අපිට රූපය දකින අපිට රූපේ නිසා නාම ධර්මයි හම්බ වෙන්නේ කියන තැන හරියට අහකට පොළොව වගේ සිද්ධියක් නේද? නිසායි පෙන්වලා තියෙන්නේ මේ ස්වභාවයේ ඉදීම දකිනවා නීවරණ දුරුණු චිත්ත විසුද්ධිය ඇති කරගන්න. දැන් අපි සමත භාවනාවක් කරන්න මොකටද කියලා දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නවා මෙන්න මේකටයි කරන්නේ කියලා. එතකොට දැන් සමත භාවනාවක් කරනවා නීවරණ දුරු කරන්ද චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඒක දන්නවා ධිට්ඨි විසුද්ධිය මේ නාම රූප දෙක පිටින් දකින්න උපකාර වෙනවා. එතකොට සමත භාවනාවක් කරන්න බෑ හිත නීවර දුරු කරගන්න බෑ කය වචෙන් දෙක අසංවර නම් ඒ හින්දා සීලයකට ඔන්න සීල විසුද්ධිය සීලයක පිළිනකොට ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සම්පාදනය වෙන විදිහකට වෙන්න ඕනේ. සීල විසුද්ධියට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඒක අවශ්‍යමයි. මොකද්ද ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ? මේ පින්වතුන්ගේ පොහොය අටසිල් නිති පන්සිල් දෙකමයි ප්‍රාථමික සංවර සීලය. උපසම්පදා ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලය, සාමණේර ස්වාමීන් වහන්සේගේ සාමණේර සීලය, මේ පින්වතුන්ට තියෙන පන්සිල් අටසිලුයි මේක තමයි ප්‍රාථමික සංවර සීලය. ඈ ප්‍රාථමික මොක්ෂයට පමුණන, විමුක්තියට පමුණන, හරිද පමුණන, නිවනට පමුණන සීලය. ප්‍රාථමික සංවර සීලය. ඊට පස්සේ මේ පින්වතුන්ට තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවර සීලය. හරිද? මේ සීලයක් තියෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොකද්ද? චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සත්සම්පජාන. ඇහෙන් රූප දැකලා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදි කරන මේනම් චක්ඛින්දියන් අතං උතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාසයෙන් තස් සංවරය ප්‍රතිපජ්ජති රක්කති චක්ඛින්දියන් චක්ඛින්දිය සංවරං ආපජ්ජති ඒ කියන්නේ ඇහින් රූප දැකලා බලලා ලෝභ ද්වේෂ ආදී ලාමක අකුසල ධර්ම ලුහුබඳින විදිහට ඇහින් රූප බලලා නිමිති අනුමිති වශයෙන් ගන්න එපා. ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට ඇහෙන් රූප බලලා නිමිති අනුමිති වශයෙන් ගන්න එපා. ඇහැ රකින්න. ඇහි සංවරයට පැමිණෙන්න කියනවා. ලෝභ දේශ ලාමක අකුසල ධර්ම ඇති වෙන විදිහට අර මොකද්ද කියලා නෑ නෑ මේ උපමාව. එහෙම බලන්න එපා කියලා කියන්නේ. ඕක තමයි කියන්නේ. දැන් හරිද? එතකොට ඉන්ද්‍රිය සංවර තියෙනවා. කනේ සද්ධාහන කොට කන සංවර කරගන්නවා. මේ වගේ ඊට පස්සේ මේ චිත්ත සමත නීවර ධර්ම දුරු කරනවා කියන එක හිතන්නවත් එපා මේ මේ මේකත් නැත්තම්. හරිද? හිතන්නවත් එපා. ඊළුවක් ඒක කරන්නේ තාවකාලික කුසලයක් සිදුවේ. නමුත් මේ ජීවිතයෙන් දුක අවසන් කරනවායි කියන මේක බොරු කරන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාවට සාසනයට යථාර්ථයට බොරු කරන්න බෑ. හරිද? අපි කාටත් තාම මේතන මේ ඉන්නවා කියන්නේ අපි හැමෝගෙම මේ මට්ටම් අඩුයි කියන්නේ. මේ හැමෝටම නැත්තේ සීලය. මටත් එක්කම. ඇයි මේ දහම් බොරු කරන්න බෑ. අපි සීලය කියලා සමහර විට පංචිල් රකින්න කියන ඒ පද පහ ගැන විතරයි ටිකක් අල්ලගෙන. මම මේ සිල්පද 10 ගැන විතරයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ එපමණකින් විතරක් මේක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය තියෙන්න ඕනේ. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ මොකක්ද? දැන් මේ පිටුපතට තියෙන්නේ ඈ අර නොකටයුතු වෙළඳාම් පහක් ගැන තියනනේ ඒ කියන්නේ එයාගේ ජීවිතවලම බොහොම දැහැමි එකක් වෙන්න ඕනේ කියන එකයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ රළු ලේ වැහුණු අත්‍යති රළු පැවතුම් කියන කෙනෙකුට බෑ කියන එක කියනයි. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිස්ත සීලය දැන් ස්වාමීන් වහන්සේට කියන සිව්පස්සේ නුවණ පරිභෝග කරා. ඒ කියන්නේ බොහොම බෙහෙවින් තණ්හාව ඇති වෙන දින කරුණු. ඒක මේ පින්වතුන්ටයි තියෙන්නේ. මේ පින්වතුන්ට ඒ කියන්නේ හම්බ කරන දේ ආදීනව දැනගෙන පරිහරණය කරන්න කියනවා. ආදීනව දැනගෙන පරිහරණය කරස්වා. ඒ කියන්නේ ඕන එතකොට ආදීනව දැනගෙන පරිහරණය කළාම ඕනෑවට වඩා ඒ දේ හිත බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. සබ්බේහි මේ කීහි මනාපේහි නානා භව විනා භවෝති අබින්නම් පච්චේකිතබ්බ ඈ එතකොට අපි සතු සියලුම ප්‍රිය වූ මනාප වූ හැම දෙයක්ම වෙනස් වෙන විපරිණාම වෙන ස්වභාවයටපත් වෙනවා නැතිලා යනවා නේද කියලා හැම වෙලාවෙම නුවණින් සීකල බැලිය යුතුයි කියන්නේ. ඒ වගේ ඒකෙන් ලොකු තණ්හාවේ අඩුවීමක් වෙනවා. එතකොට මෙන්න මේ හතර තිබුණොත් මේ හතරට කියනවා මේ සීලයට සතර සංවර සීලයට සමාධි සංවත්තනික සීලය කියලා. මේ සීලය අවසන් වෙන්නේ නීවරණ ධර්ම දුරුවේ. ඊට සමාධිය. මේ ශාසනයේ වෙන නීවරණ දුරු කරන කමටහන් නැහැ. සීල රකින්න තියෙන්නේ. එතකොට මොකද ඉන්ද්‍රිය සංවර සීලය ගත්තාම මනසට තයිකි ඔය නොයේ කර්මුණු හිත හිතා ඉන්න බෑ. දැන් අපි සමහරවිට රූප බලන්නේ නැහැ. ශබ්ද අහන්නේ නැහැ. ටීවී එකවත් බලන්නේ නැහැ. රේඩියෝ එක අහන්නෙත් නැහැ. ඒ වෙලට හිතින් තොර තෝජ්ජන්ම තෝහේ යනවා. නේද? මනස සංවරයි. මනස කියන එක ඉන්ද්‍රියට අයිති නැද්ද? මන ඉන්ද්‍රිය. එකත් අයිති ඉන්ද්‍රිය සංවරයි. එතකොට මේ හතරම තිබුණාම බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද්ද කුසල නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වාම සීලය කොටසයි. නීවරණ ධර්ම තන දුරු වුණාට පස්සේ මේ සීලය අවසන් වෙන්නේ චිත්ත ශුද්ධිය. ඔන්න චිත්ත ශුද්ධිය ආරම්භ. ඒ නීවරණ දුරු වෙච්ච මනස තවදුරටත් වඩනකොට මෙන්න මේ කියන ධර්මතාවය ඉදීම අපි මේ ඒ දකින්නවා අහනවා කියලා අපේම මනසයි පරිහරණය කරන්න කියන එක ඉබේම ඒ කියන්නේ දැන් අනිත් කෙනෙකුට ඒක තේරෙන්නේ දැන් අහලා තියෙන කෙනාට ඉබේම මේ ධර්මතාව ටික තේරෙන්නේ. දැන් අදට අපිට මේ ටික තේරෙන්නේ නැත්තේ නීවරණ ධර්ම තියෙන නිසා. නීවරණ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ රූපේම රූපේම රූපේම කියලා මෙහෙටම නැමිච්ච මනස මේ තියෙන්නේ. ආවර්ණීය මනස. අපිට තේන්නේ මෙහෙ කියලා සිහිය මෙහෙට යොමු කරන තාක් මෙහෙ තියෙන ස්පර්ශය තේන්නේ නැහැ. දැන් චක්කු සම්පස්සේ අපිට පේන්නේ අපිට චක්කු සම්පස්සේ අනිත්‍ය දෙන්නේ කොහොමද අපිට සිහිය තියෙන්නේ මෙහෙ? ඇහත් රූපයෙන් දෙක ගැටීම නිසා ඈ බාහිර රූපයේ චක්කු ප්‍රසාදයේ ගැටීම නිසා හිත උපදින තින්න සංගති පස්ස ස්පර්ශේ මේ අපේ සිහිය තියෙන්නේ නැහැ. ඉතින් කොහොමද මේ බලාගෙන ඉන්න මට මෙතන තියෙන දේ පේන්නේ? දැන් මෙතෙට කටුවක් ඇයෙනකොට මොකද්ද කියලා මේ බලනවා නම් මට මෙතන පේනවා. දැන් මට කවුරු හරි කියන්නේ නැත්නම් ඒකවල රිදෙනකොට මොකෙන් කියන්නේ කියලා මෙහෙම බලනවා. හරිද? ආ ඇල්ල තියෙන මේකයි මෙතන මේකයි අයින් කරන්න ඕනේ කියලා තේනවා. එහෙනම් මෙහෙට යොමු වෙච්ච මනස දුරවනොත් තමයි ඇයෙනකොට මම මෙතන මෙහෙම නේද වුනේ. කියන එක මෙතන ආදීනෝ ටික තේරුම් ගන්න පුළුවන්. නේද? ඒක තමයි කවදාත් මේ ස්පර්ශය නැත්නම් වේදනාවේ අනිත්‍ය ස්පර්ශය අනිත්‍ය බලන්න බෑ අපිට මේ නිවර්ණ සාගත මනස. බාහිරයට නැමුණු මනස ඇති තාක් ඒ හිත විචිත්තයි කියනවා. ඊගාවට උපේක්ෂා සහගත මේ මෝහ සහගත උපේක්ෂාවේ ලක්ෂණය තනවා රූපේ නොඉක්මවා පවතිනවා. රූපය හම්බ වෙන මට්ටමේ උපේක්ෂාවක් තියෙනවනේ මේ උපේක්ෂාවේ මෝහය තියෙනවා අවිජ්ජානුසය තියෙනවා. දැන් අපිට මෙහෙම බලනකොට උපේක්ෂාවක් පහළ වෙනවනේ. මේ උපේක්ෂාවේ අවිජ්ජානුසය තියෙනවා. ඇයි ඒ රූපේ ඉක්මවා පවතින්නේ නැහැ? අපි රූප රූපේ හම්බෙලා කියලා කරගෙන ඉන්නේ නේද ඒකෝ දැන් මට මතක් කරන්නේ අපි සිල් ගත්තාම අපිට මේ ටික තේරෙන්න ඕනේ මේ සිල් ගත්තේ මොකේද චිත්ත විසුද්ධිය ඇති කරගන්න උපකාරකයක චිත්ත විසුද්ධිය ඇති කරගන්නේ ඇයි ditthi suddhi ඇති කරගන්න උපකාරකයක ditthi suddhi කියන්නේ මොකද්ද ඈ නාම රූප ධර්ම පිළිසින් දකින්නේ. නාම රූප ධර්ම පිළිසින් දකින්නවා කියලා කියන්නේ කොහොමද? යම් රූපයක් දකින වෙලාවට මෙතන පවතින නාම රූප කියන ධර්මතා දෙක තේරුම් ගන්න. එතකොට රූපේ ස්වභාවය තේරුම් ගත්තොත් නාම ධර්ම ටික තේරුම් ගත්තොත් අපි අපි දන්නවා නාම ධර්ම කියන්නේ හිතත් සමග එකටම ඉපදිලා හිතත් සමග එකටම නිරුද්ධ වෙන ධර්මතාවය. එහෙනම් මේ කියනවා කියලා ආයෙ බලන්න පුළුවන් කමක් නැහැ. විතර අපේ රූපය හම්බ වෙන්නේ නැහැ. නාමයමයි හම්බ වෙන්නේ. හැම වෙලාවෙම. දැන් මේ සිහි කරන හැම මොහොතකම අපිට අපේ රූපයමයි දකින්නේ. ඇයි? රූපයේ උපකාරක ධර්මයක් කියලා නාම ධර්ම බලනකොට ඒ නාම ධර්මම නම් හිතෙන් දැනගන්න. අපිට රූපයේ අධ්‍යක්ෂම කවදාවත් හම්බෙලා අතීතයේදී රූපය හම්බෙලා රූපයේ යථා ස්වභාවය අපිට අතීතයේදී හම්බෙලත් නෑ දැන් හම්බ වෙනත් මේ ඒක හම්බ වෙන්නේ අපිට රූපේ සීකරොට සීකරන්න බැරි දවසකුත් එදාට කියනවා නාගම්‍ය ආයේ එන්නේ නැහැ. කබලිකහරෙන් යුක්ත රූපෙට එන්න හේතු නැහැ. ඈ මොකද නාම රූප දෙක තේරුම් ගත්තට පස්සේ දැනට මේ නාම රූප කියන ධර්මතා දෙක නොතේරෙනවා නම් නොතේ නොතේරි නාමයයි රූපයයි දෙකම එකට ගැට ගාලා තමයි අපි මේ අපිට රූපයක් හම්බෙන්නේ. එතකොට මේ නාම රූප දෙක පිළිසෙන් දකිනකොට ඔන්න ඔය දෝෂේ දුරු වෙනවා. ඒ ඒ සඳහායි අපි විදර්ශනා කරන්නේ. ඔය ඉස්සත් ඉගෙනගත්තේ දහස් ඉගෙන ගන්න ආයතන ඉගෙන ගන්න පටිච්ච සමුප්පන්න ධර්මතාවය ඉගෙන ගන්න මේ හැම දෙයක්ම ඒ නිසා. ධර්ම කියන්නේ අර ඉදත් මගේ ජීවිත කරන්නේ. දැන් දොර අරිනකොටමයි ලයිට් එක පත් වෙන්නේ. දොර වහනකොටම නිවෙනවා. නේද? එතකොට ඕක නොදන්න කෙනෙක් හිටියොත් දැන් දොර අරපු වෙලාවේපත් වෙලානේ. වහනකොට නිවෙන බව දන්නේ නැත්නම් එයා පැත්තකට වෙලා ගියාම හිතෙන් දැන් තාමපත් වෙලා තියෙනවා කියලා නේද? එතකොට ආපහු අරිනකොටම ආයෙත් පත් වෙලා පේනවා. එයා හිතන්නේ ආ මෙච්චර වෙලා මේ පත් වෙලා තිබුණ එක තමයි මේ පේන්නේ. ආපහු වැහුවට පස්සේ තිතාවගෙන ඉන්නේ හිතෙන් හිතාගෙන ඉන්නවා දැන් දැකපු දෙන්නේ සිහි කරන්න පුළුවන්. සිහිත කරන්නේ අරන වෙලාවේදී ලයිට් එක පත්වෙච්ච බවනේ දැක්කේ. ඔන්න වහනවා. දැන් දැකපු වෙලාවේ පත් වෙලා දැකපු එක සිහි කරනවා. සිහි කරනකොට දැන් පවතින දේ නුවණ හිතාගන්න නුවණ නැත්තම් පවතින දේ ගැන දැනගන්න නුවණ නැත්තම් දැන් හිතන්නේ මොකද්ද දැන් අර පත්වෙච්ච එකට සිහි කරන්නේ මේ තියෙන එක දකින්නේ කියලා සිහි කෙරුවොත් සිහි කරන්න වෙන්නේ මොකද්ද පත් වෙලා තියෙන බව තමයි දැන් සිහි කරන්නේ හරිද? කොහොමද දැන් ඒ වෙලාවට සිහි කරනකොටත් පස් වෙලා. ආපහු සැරයක් අරිනකොට එතකොට මොකද වෙන්නේ? පස් වෙලා තිබිච්ච එකම හම්බ වෙනවා. ඒ වෙලාවට පස් වෙනවා නෙමෙයි පස් වෙලා තිබිච්ච එකම හම්බ වෙනවා. එතකොට ආපහු අහකට ගියත් ඒ පස් වෙච්ච එකම තියෙනවා. මෙයාට මේ ලයිට් එක නිමෙන වෙලාවක් හම්බ වෙයි. කවදාවත් හම්බ වෙයි. හම්බ වෙන්නේ ඉතින් ඕකද මේ අපිට වෙලා තියෙන්නේ. දැන් මේ සීතකරණ දොර අරිනකොටම බල්බෙක පස් වෙනවා වගේ ඇහැත් රුක්කද්ද ගැටගොල් චක්කු විඥාන උපදිනවා වගේ පේනවා. හිත හිත ඉපදෙනවත් එක්කම මේ වේදනා සංඥා පහළ වීමයි හිත ඉපදීම එකට වෙන්නේ. මේ අරමුණ පේනවා කියන්නේ. ඔන්න දැන් පස් වෙලා වගේ ලයිට්. කියන්නකො දැන් ඇහැත් රුක්ක චක්කු විඥාන මේ තුන් දෙනා වෙන් වෙනවා කියලා කියන්නේ ලයිට් එක නිවෙනවා. පැත්තකට යනවා. දැන් මේ හිත සමගම උපන්න ධර්මියම හිතෙන් දැනගත්තේ හිත නිරුද්ධ වෙනකොටම හිත සමගම උපන්න ධර්මිය නිරුද්ධ වෙනවා. නමුත් දැන් පැත්තකට ගියාම අපි අර ලයිට් එක පත් වෙලා තිබුණු වෙලාව සිහි කරනවා වගේ චක්කු විඥානයේ දැකපු සිද්ධාන්තය සිහි කරනවා. දැකපියද. දැන් අපි ඒ වෙලාවට පවතින යථාභූත ස්වභාවයේ නුවණ නැති හින්දා මේ ආයත නිරෝධයට නෝන නැති හින්දා දැන් මේ තියෙන එක සිහි වෙනවා කියලා ඔන්න ඒගලාවට රැවටෙනවා මනසට ආපහු තියෙන එක බලන්න කියලා එනවා ආපහු බලන්න ආපු හින්දාම හැට දුක ගැටම හින්දාම හිත උපන්න නිසාම ආයෙත් පේනවා දැන් මොන තියෙන එකම පේනවා ප්‍රුණ එකම තියෙනවා දැන් ඉතින් අඩුවක් නෑ අපිට ඉතින් මේ සීත කරන්නේ ලැහෙච්ච වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ අපිට ඉතින් විදර්ශනාව කියන්නේ මෙන්න මේ මෝඩකම මේ මේ නුවණ නැති වුණොත් මේකේ චක්‍රේ මේකේ කෙලවරක් තියෙද බලන්න. මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මේකේ කෙලවරක් තියෙයිද? ඉතින් මුල් කෙලවර හෝ අග කෙලවර හෝ කියලා කතාවක් නැහැ. ඈ එක එක දෙයයි තියෙන ඇත්ත ඇතිහිදී දකින්නේ. එච්චරයි. අවිද්‍යාව. දැන් සීතකරණේ ලයිට් එක පස් දොර අරිනකොටම පස්තු වෙනවා. දොර වහනකොටම නිවෙනවා. ඌදේ ඌ විදිහට දැක්කන අපිට පැත්තකට ගිහිල්ලා ආපහු පස් වෙලා කියන්නේ සිහි කරන්න බෑ. අපිට සංකල්ප හම්බ වෙනවා. දැකපු වෙලාවේ දැකපු දේ සිහි කරුවොත් මේ සිහි කරනකොට දැන් එතන එහෙම නැහැ කියලා. දැන් මේ ලයිට් එක නිවිලන්නේ කියලා එක හම්බ වෙයි. නුවණක් තියෙනවා. ඒ නුවණ නැති වුණොත් දැකපු වෙලාවේ දකින දේ සිහි කළොත් දැන් තියෙන්නේ පත් වෙලා කියලා නේ හිතෙන්නේ. ඔන්න දොර අරිනකොටත් පත් වෙලා දොර වහලා පැත්තකට ගියාමත් පත් වෙලා මේ ලයිට් එකේ නිවිච්ච බව අපිට හම්බ වෙන්නේම නැහැ. හැම වෙලාවම ලයිට් එක පත් වෙච්ච බව මමයි හම්බ වෙන්නේ. ඒ වගේ මේ ආයතනයන්ගේ නිරෝධයක් අපිට හම්බ වෙන්නේම නැහැ. ආයතනයන්ගේ ඇති බවමයි ලෝකයේ ඇති බවමයි අපිට හම්බුනේ. ඇහත් රූපයත් එක චක්කු විඥානයේ උපදිනකොටම ඔන්න පෙනෙන රූපයක් පෙනෙනවා නම් ඒ හේතු ටික නැති වෙනකොටම මේ පෙනෙන දේ නිරුද්ධ වෙනවා. නමුත් මේ සිද්ධාන්තයට නුවණ නැති හින්දා මේ සිද්ධාන්තයට නුවණ නැති හින්දා දැකපු දේ තියුණු දේ දැන් මේ අවස්ථාවේ එතන තියෙනවා කියන අදහසින්මයි ඉන්නේ. දැන් අපිට ඇහෙන් බැලුවත් තියෙනවා මේ දේ පැත්තකට ගිහලා හිතනකොටත් ඒ දේ එතනම තියෙනවා ආයෙත් ඇවිල්ලා බලනකොටත් ඒ දේ එතනම තියෙනවා. ඔය වගේ දැන් අරමුණු දහස් ගාණක් බලනකොට බලපු ඔක්කොම තියෙනකොට උඩ කියන කර්ම රැස් වෙනවා කියලා. රැස් කරනවා. ඒ දැන් බලන බලන එක අපිට අස්සෙනවද? බලන බලන එක තියෙනවනේ. ඕවෙන් එකකට තමයි ප්‍රතිසන්දෝෂය යන්නේ. ඉතින් දැන් ලෝකේ අඩුවක් නැහැනේ. ලෝකේ මැරිලා තියෙන්නේ ඔහොම. ලෝකේ හදාගෙන තියෙන ওই විදිහට දැන්. ඉතින් දැන් ලෝකේ නිදහස් වෙනවා කියලා කියන්න තියෙන අනිත් පැත්ත. එච්චරයි. මේ සිදුවෙන සිද්ධිය දකින්න ඕන. ඉතින් හිතත් සමග ඉපදිලා හිතත් සමගම හිත සමගම උපන්න ධර්මයේ හිත පවතිනකම පැවතිලා හිත නැති වෙනකොටම නැති වෙනවා. ඔබට කියන චිත්තාණු පරිවර්තන විතර්ක කියලා. හිත අනුවම් කරගෙනවා. ඒ හින්දා මේක මේ දෙන්නේ නැත්තේ. සීතකරණ අරිනකොටම පස්සු වෙනවා. වහනකොටමයි නිමෙන්නේ. ඒ හින්දා මොකද අපි දොර අරගෙන තියෙන වෙලාවේ නිවෙනවා නම් අපිට තේරෙනවා නිවෙන බව. නමුත් දොර අරගෙන දොර අරිනකොටමයි පස්සු වෙන්නේ දොර අරගෙන තියෙනකම්ම පස්සු වෙනවා. දොර වහනකොටමයි ඒක නිවෙන්නේ හින්දා අපිට තේරෙන්නේ නැහැ. නුවණින්මයි බලන්න වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕකයි සිද්ධිය. මේ ඇහැ අරිනකොටමයි පේන්නේ. ඇහැ ඇරිලා පවතින කම්ම පේනවා. ඇහැ වහනකොටමයි මේක පේන සිද්ධිය නැති වෙන්නේ. ඉතින් දැන් නුවර නැති හින්දා නුවරින්ම යෝක බලන්න දෙන්නේ නිරුද්ධ වෙනවා කියන්නේ. නමුත් අපිට අල්ලලා දෙන්නේ ඇස් දෙක වැහුණට පස්සේ දැකපු එක තියනවා කියලා. අර ලයිට් එක පස් වෙනවා කියන්නේ. තේරෙනවද? ඉතින් ওই සිද්ධිය තේරුම් ගන්න බෑ මේ නාම රූප කියන ධර්මතාව දෙක පිළිසිඳ නොගැස්සුවා. ඒ නාම රූප කියන දෙක පිළිසින් දැක්කොත් තමයි අපිට රූපය කියන එකේ ස්වභාවය මෙබඳුයි නාම ධර්ම කියන්නේ මෙන්න මෙහෙමයි කියන එක දැක්කොත් තමයි මේ පෙනෙන එක තියෙන එකක් නෙමෙයි හිතත් එක්ක ඉපදිලා ඒ හිතත් එක්ක උපන්න ධර්මය මේ හිතින් දැනගෙන නේද මේ තියෙන්නේ කියන අවබෝධයෙන්නේ එදාට අපි දුකේ කලකිරෙන්නේ මෙච්චර කල් මේ හටගෙන නිරුද්ධ වෙනදී අවිද්‍යාවෙන් ඇති බවට පවත්වලයි පවත්වගෙනයි දුක් විඳින්නේ අපි අපි දුක් විඳින්නේ දුක කියන එක පවත්වගෙන දුක් විඳින්නේ. ඒ කියන්නේ දුක වගා කරලා අපි දැන් අපේ ජීවත් වෙන්න එක එක දේවල් වගා කරගන්නවානේ. ඒ වගේ දුක අපි විසින්ම හිතවලා දුක අපි විසින්ම වගා කරගෙන මේ දුක් විඳින්නේ. <laughs> ඒ කියන්නේ දැන් තමන්ම ඒ කියන්නේ හිත සමර්ගම ඉපදිලා. හිත පවතිනකම්ම පැවතිලා. හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ සිද්ධිය ඒ විදිහටම දන්නේ ඉතින් මේක මේ ලෝකයේ තුල මේ සිද්ධාන්තයේ තුලට කොටු වෙච්ච කෙනා දන්නේ නැහැ ඒක. ඒබඳු ලෝකයක් අතරින් තනියමම මේක පහළ වෙලා මතු කරගත්තාම අන්න එතනයි ශ්‍රේෂ්ඨේ හිඳ සම්මා සම්බුද්ධයි කියන්නේ. ඉතින් පහළ වෙලා මේ ලෝකෙට පෙන්න්නේ ඔන්නෝයි සීත කරන කතාව. සිද්ධිය පෙන්න්නේ අන්තිමට. ඉතින් ඔන්න ওই ටිකයි තේරුම් ගන්න ඕනේ අපි. ඉතින් ওই ටික තේරුම් ගන්න තමයි මේ හැම දෙයක්ම අන්තිමට කරලා තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් සම්මර්ථනය කරලා තියෙන විදර්ශනා කරනවා කියලා කියලා කරලා තියෙන නාම රූප බලනවා කියලා බලලා තියෙන අන්තිමට මේ ස්පර්ශ ආයතන හයේ ඒකයි බුදුරජාණන් දේශනා කළේ මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමක් නැතිවීමක් යමෙක් නොදන්නේ නම් ඔහු මේ සාසනේ බැහැරුවේ නොවේ. ඒ කියන්නේ මේ සාසනේ කියන එකට අයිතියක් ඉන්නේ නැහැ. මොකද මේ සාසනේ කියන්නේ කොයි එකනේ දැනෙන්නේ දුක නැති කරන්නේ. එතකොට කර්ම රැස් වෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ ඕක. අවිද්‍යාව ඇති කල්ලි මේ මේ මේ හැම දෙයක්ම අපිට තියෙනවා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. හේතුන්ගෙන් හට ගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ. ඒක මෙහා සංකාරයන් ගැන හිතාගන්න වෙන්නේ. සබ්බේ සංඛාර අනිත්‍යයි. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා යම් කලක දැක්කොත් එදාටයි දුකේ කලකිරෙන්නේ. තේන ඇහෙන දැනෙන දැනගන්න මේ හැම දෙයකම අනිත්‍යතාවය දකින්න. අනිත්‍යතාවය දැක්ක කියන්නේ නෑ මෙහෙම බලලා පැත්තකට ගිහිල්ලා කොච්චරන්තය කිව්ව දැකපු දේ මෙහෙ තියෙනවා කියලා හිතනවා නම් අනිත්‍ය වෙලාද? ඒ අනිත්‍ය කියන වචනේ නෙවෙයි සිද්ධාර්ථය ඕනේ කාත්‍යදී. ඒක වෙන්න නම් අනිත්‍ය කියන එක දකින්න නම් නාම රූප කියන දෙක පිළිසින් දකින්න නාම රූප කියන ධර්මතා දෙක පිළිසින් දකින්න එක දෙකේ සුද්ධි කියලා නාම රූප කියන ධර්මතා දෙක පිළිසින් දැක්කොත් අපි දකින්න මොකද්ද ලෝකේ තියනවා නෙමෙයි හේතු ඇති කල්හි හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. බුදුරජාණන් බොහොම ලස්සනට ඒක පෙන්වලා තියෙනවා. ජීබුයේන කෝ කච්චායන ලෝකෝ අතිතං චේව නපිතංච. කච්චායන මේ ලෝකය බොහෝ දෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. ලෝක සමුදයන් කෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථීතිස නාහොන්ති. මේ ලෝකයේ ඇතිවීම යමෙක් ඇති හැටි දකින්න කියන්නේ නැහැ කියන්නේ. ලෝක නිරෝධං හෝ කච්චායන යථාභූත සම්මප්පඤ්ඤා පස්සචෝ යාලෝකේ අත්ථීති සානාහංති ලෝක නිරෝධයන් කිසි කෙනෙක් දැක්කොත් ඇත්ත ඇති ඇති එයා තියනවා කියලා කියන්නේ. ඒතර ලෝකේ තියනවා කියන්නද නිරෝධය දකින්න කෙනාට. නෑ කියන්න බෑ ඇතිවීම දකින්න කෙනාට. දැන් අපිට අපි <laughs> නෑලා කියන්නේ තියනවා කියලා තමයි ඉතින් අන්තිමට නමුත් අපිට මේ පේන්නේ රූපය කියලා මේ පේන මට්ටම පේන්නේ රූපය ඇහෙන ශබ්දය කියලා මේ විදිහට ගත්තොත් කවදාවත් අපිට ලෝක නිරෝධයක් කරන්න පුළුවන්? ඉතින් ඔන්න ඔය ටිකයි බලා ගන්න උත් දැන් කාල වෙලා කියන්නේ. වෙලා තියෙනකම් අපි ওই ටිකම ටිකක් වෙනස් කතා කරමු. එහෙමයි මම. ඒ කියන්නේ ඇහැ රූපයත් එක්ක ගැටීම නිසා හිත උපන්නා කියනකොට ඒ හිතෙන් උපන ධර්මතාවයෙන් හිතෙන් දැනගන්නවා කියලා අපි විදර්ශනා කෙරුවට ඒක අපිට ප්‍රකට වෙන්නේ නැත්තේ. මේ හිතෙන් දැනගත්ත හිතට ආපු අත්දැකීම අපි තාම ඇහත් රූපයක් කියන තැනට අයිති කරලා බලලා තියෙනවා. මොකද රූපය ගැන තාම අපිට කෙලෙස් වශයෙන් දැකපු නිම්ම මිසක තියෙන්නේ විදර්ශනායෙන් ආපු නිම්මක් නැති ඉන්න. දැන් රූපය කියලා අද අපි දන්නේ මේ අවිද්‍යා සාගතව දැනගත්ත මට්ටමමනේ. ඈත් රුපියල් දෙක කියලා විදර්ශනා කරන්නේ. එතකොට දැන් ওই නාම රූප දෙකේම අත්දැකීමකින් අපිට විදර්ශනා කරන්න තාම අපි ඇහි රූපයයි කියන්නේ. එතකොට අපිට නාම ධර්ම අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත උපන නිසාම මේ නාම ධර්ම පහළ වුනේ පෙනෙන බව වෙන්නේ කියන එක අහුවෙන්නේ නැහැ. ඒ හින්දායි රූපය ගැන ඉස්සෙල්ලා බලන්න කියන්නේ. දැන් රූපේ ස්වභාවයේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කියලා බලන්න කියලා කියන්නේ. එහෙම බලලා රූපයේ ධාතු ස්වභාවය අපිට අවබෝධ වුණාම රූපය ගැන අපිට නිම්මස් තියෙනවා. ඇහත් රූපයක් කියනකොට මේ දැන් අපි දන්න මේ බඳු හැඩ මේ බඳු හැඩ නෙමෙයි එදාට එන්නේ අපිට. දැන් අර ආපු ඇහත් රූපයක් කියන මේ බඳු ස්වභාව ධාතු මාත්‍රය ධාතු මාත්‍රය ගැටීම නිසා හිත ඉපදිලා ඒ හිතට තමයි මේ හැඩතල පෙන්නලා තියෙන කියන එකක් එන්නේ. එතකොට ඇහත් රුකයක් දෙක වෙන් වෙනවා කියන තැන මේ ධාතුන්ගේ වෙන්වීමෙන් හිත නිරුද්ධ වෙනකොට මේ පේන දේ නිරුද්ධ වෙලා කියන එකක් එන්නේ. දුර සම්ඥාසේ කිනවද? ආස්තාවක් නැත්තම් මේක අනිත්‍යයි කියලා හිතෙනකොට හොඳයි. හොඳයි හොඳයි. අනිත්‍යයි කියලා හිතන්න මම ඔය මේ ඔය කතා කරපු තැන ටිකක් ගැඹුරයි. ඕකට එන්න තමයි අර මේ පඩි පෙළක් තියෙනවා මම කිසි දෙයකට කියලා හිත වඩවඩ දැනට ඉස්ලාම මේ නාම රූප දෙක පිළිසින දකින්න උත්සාහවත් වෙන්න කියන්නේ ඒකයි. දැන් රූපය කියන එක හොඳට බලන්න කියලා කියන්නේ ඒකයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියනකොට අපි පඨවි කියලා කිව්වහම අපි දන්න හැඩතල මට්ටමට තියන්න එපා. ඒක ස්වභාවය. පඨවි කියන එකේ තද ස්වභාවය හිතට හසු කරගන්න උත්සාහවත් වෙන්න. මේ පඨවි ධාතු කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවය නේද කියලා. දැන් අපි දෙලින්ම තාම විදර්ශනා කරන්න ගන්න රූපය කියලා මෙහෙම හැඩයක්මයි. මේක වැරදි. ඒ කියන්නේ මේ මේ මේ තේන සිද්ධිය නිදෙන්නද දැන් අපිට ඕනේ. දැන් රූපේ පරමාර්ථ ස්වභාවය පඨවි ධාතු නම් ධාතු කියන ස්වභාවයක් වෙන්න ඕනේ. තේජෝ ධාතු දැන් උෂ්ණය කියන එක ධාතු ස්වභාවය. උෂ්ණය කියන එක හැඩයක් නෑනේ. එහෙනම් පඨවි ධාතු තේජෝ ධාතු කියනකොට එක ධාතුවක් රළු එක ධාතුවක් සිවුම් එහෙම වෙන්නේ ධාතුව කියන තර සමාන. එහෙනම් මේ පඨවි ධාතු කියන එකේ පඨවි කියන තද ස්වභාවයත් මේ ස්වභාවයටම යනවා. එතකොට ස්වභාව ධර්මතා හතරක් තියෙන තැනක මෙබඳු හැඩතලයක් පෙන්නලා තියෙන්නේ කියන එකක් එන්නේ අපිට. එතකොටයි අපිට මේ හිත කියන නාම ධර්ම ප්‍රකට වෙන්නේ. තාම අපි මේ නාම ධර්ම වලට රූපය කියලා දවස්ලා ඉන්නේ. මොකද වේදනා සංඥා කියන්නේ චිත්ත සංකාරය. හිතේ පැවැත්ම වෙන්නේ වේදනා සංඥා මතමයි. ඉතින් මේ වේදනා සංඥාවන්ගේ නිරෝධය දකිනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. වේදනා සංඥාවන්ගේ නිරෝධය කියන්නේ නිවැරදි. මොකද බොහොම දැහැර තියෙන දෙයකට රැවටුණා නම් අපිට බොහොම ඉක්මනටම අපිට මිදෙන්න පුළුවන්. නමුත් අපි අපේ මනසටමනේ රැවටලා තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් දෙක ආයි කොහටද කියන්නේ කාටද කියන්නේ? හිතටම නම් හිත රැවටිලා තියෙන්නේ. රැවටෙන්න පුළුවන් උපරිම තැන. එතකොට අර යන්නේ නැතර රැවටීමත් අරගෙන යන්නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විදිහට මොකද අපිට දැහැර නිසා තමා තුල උපදිනවා කියන එක දැක්කොත් තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක එළපෙන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති දැන් අපි කියමුකෝ අපි පොකුණකට ඉබුණාම ඒ වෙනකොට ඡායාව පෙර නොතිබීම පොකුණේ හටගෙන අහකට යනකොට ඉතුරු නැතුවම ඡායාව නැති වෙනවනේ. ආය ශීර්ෂයක්වත් තියෙනව නෙමෙයිනේ රූප කලාපවත් වෙන් වෙවි තියෙනවද ඒක නෑ ඉතුරු නැතුවමම නැති වෙනවනේ මේ පෙළෙන સિદ્ધාන්තයත් එහෙමයි නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි උපාදානයි කියලා කියන්නේ මෙහෙම දෙයක් තියෙනවාමයි මෙහෙ තියෙන්නේමයි කියලා දැඩි වෙලා මේ තියෙන්නේ අපිට මේක තමයි මේකේ තියෙන කෙලෙස ගෙවන්න තියෙන අපිට මේ නිසා මේ පෙනෙන සිද්ධිය මනස පිළිබඳ එකක් වුණොත් අපි අහකට යනකොට පෙනෙන දේ නිරුද්ධයි කියන එක ඉබේමයි තියෙන්නේ. ආපහු අපිට ප්‍රතිසන්දිය යන්න තියෙන හේතුවයි නැත්තේ. ඒ කියන්නේ එහෙම දෙයක් සිහි කළා යන්න බෑ නෑ. දැන් පැත්තකට ගිහිල්ලා අපේ ඡායාව සිහි කළා යන්න බෑ අපිට. පොකුණට අපි එබනම ඡායාව ගැටෙනවා. අහකට එනකොටම අපි මොනින් දන්නවා දැන් ඒක නෑ කියන්නේ. ඒක සිහි කළා ඒ දැකපු පොකුණට වැටුණු වෙලාවදී මේ ඡායාව සිහි කරන්න පුළුවන් අපිට. සිහි කෙරුවට ඒක සිහි කළා මෙහෙට යන්න මෙහෙ තියනවා කියලා මෝඩකමක් නෑ අපිට. අපි දන්නවා ආයි ජීවත් හම්බ වෙනවා. නමුත් දැන් තියෙනවනේ. නේද? ඒ වගේ අපි යම් දෙයක් දැක්කනම් අහකට යනකොටම අපි දන්නවා දැකපු දේ එතන දැන් නැහැ. මොකද ධාතුව දන්නවා මේ බඳු ධාතුවක් ගැටීම නිසා මේ හිතටයි පහළ වුනේ ලෝකේ. එහෙනම් දැන් ධාතුව තුල මේ හැඩේ නැහැ. අපිට පේන හැඩතලයක් කියනවා මේක පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ නෑ. ආපහු මේ පේන හැඩය සිහි කළා අපිට ධාතු හොයන්න යන්න බෑ. කියලා දන්නවා. එතකොට මේ දකින්න වෙලාවට තේජී ඉතර නෑ කියලා දන්නවා. ආපහු දන්නවා මේ ධාතුනානත්වයේ ගැටුණාම ආපහු මෙහෙම හැදෙනවා කියලා දන්නවා. ගැටුණොත් හැදෙනවා මිසක තියෙන දේ බලන්න යන්නේ නෑ. සැනස ආයතනය කියන්නේ ධාතු ස්වභාවයක්ද? ඒ ඒ නම් කෘත්‍යයෙන් නම් කරලා තියෙනවා. භාව ස්වභාවයමයි ආයතන කියන්නේ නැවත නැවත චිත්තජයසික ධර්ම උපදින අර්ථයෙන් ආයතන. ස්වභාවාර්ථයෙන් ධාතුයි. රාශියර්ථයෙන් ස්කන්ධයි. එකම දේ එකම දේ එක එක ස්වභාවයන්ගෙන් එකම වස්තුවක් නොයෙක් මේ ප්‍රතිකරවල වලින් පෙන්වනවා. Yes. එතකොට ඔන්න ඔය පොකුණේ උපමාව එහෙම මතක තියාගන්න ඕකමයි මේ වෙලා තියෙන අපිට. හැමදාමත් අන්තිමට. ඉතින් ඔන්න ඔය ටිකමයි තේරුම් ගන්න ඕනේ. ඔය ටික තේරුම් ගන්න නැතුව අපි කොච්චර විදර්ශනා කරනවා කියලා කිව්වොත් මොකද්ද මේ කරන්නේ මොකටද කරන්නේ කියන එක හිතින්නේ. ඒ කියන්නේ අපිට කොච්චර අපි විදර්ශනා කරුවත් ලෝකේ අපිට වෙනද හම්බ වෙන විදිහටම නම් හම්බ වෙන්නේ. අපේ රාග දේශ මොහේ ඉල්ලෙන්නවත් නැහැ. අපි දැන් ස්කන්ධ ධාතු ආයතන ගැන බැලුවා කියලා විදර්ශනා කෙරුවා කියලා මේ මනසට මුකුත් වෙන්නේ මේ ලෝකයමක් ඉගෙන ගන්නවා වගේ තව පාඩමක් විතරක් වෙනවා අපිට. නමුත් ජීවිතේ අපිට හම්බ වෙන දේ ගැන අවබෝධයක් ඇති වෙන විදිහේ යමක් ගැන ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ දේ ගැන මේ ඒ ඉගෙනගත්ත දේෙන් එදිනදා ජීවිතේට තියලා බලන්න. අපි ඉඳි තිබුණා පොලිටිකම ටිකක් කතා කරමුනේ.